fahuga khalifa ekkamuga aliige faanu huruma ekamako ei mulin dogu dawaain ei sohha dawaain nun ei ki rasulullah sallallahu alaihi wasallam eko takawasi kurawaafe nei deege teren bayin mihun bunaagotuga rasulullah sallallahu alaihi wasallam fahuga emme maayvegen waniyus aliige faanu mi baawaittahuga waahakatahuga hukum mitaanga ahlu sunna wal jamaatuge ahlu weringe bayan kurawani adi mikamuga ಅಹ್ಲುಸುನ್ನವಲ್ ಜಮಾತುಗೆ ಮೀಸ್ತಕುಂಗೆ ಅಕೀದಾ ಬಯಾನ್ ಕೊಳಬನೆ ವಿದಾಳವನಿ ವ ಇಂಕಾನತ್ ಹಾದಿಹಿಲ್ ಮಸ್ಅಲ ಮಸ್ಅಲತು ಉಸ್ಮಾನ್ ವ ಅಲಿಯಿನ್ ಲೈಸತ್ ಮಿನಲ್ ಉಸೂಲಿ ಲತಿ ಯದಲಿಲ್ ಮುಖಾಲಿಫು ಫೀಹಾ ಇಂದ ಜುಮ್ಹೂರ್ ಅಹ್ಲಿ ಸುನ್ನ මිමස්සල අලී ගෆානා උස්මානු ගෆානා දෙමෙදුග වෙජ්ජියා එයි උසූලි මස්සලෙන් නූනේ එබහි අකීදා ගුණුන් හුරි මස්සලෙන් නූනේ එයි adi mikama khilafegen wa miha magfuradigen nudanekama jumhur ahlus sunna wal jamaatuga ahluwerin wani vidala wefay ebahi aliige faana usmaanuge faana demeduwa ehuri khilaf kan ei aqida gulun huri masale nune ei kiye usuli masale nune egeter misaka bay mihunga bunani aliige faana usmaanuge faana wuramai wegen we adi khalifa kamugaves aliige faana wure aliige faana usmaanuge faana wure is wegen we එගොතක් බොනමකුන් ඒ මගෆුර දිගෙන් දාවරු මස්සලේ නූනේ ඒකි සබබකි එකන් ඒයි අබ්දුරහමාන් බුන අව් කලේක ෆානමිස් තකු නමස්වරා කුරවැගෙන් කුර විකමෙක් කම වාතීවේ අහ්ලුස්සුල් ජමාතුක අහ්ලවරින්ග අරිහුගා මේ මස්සලේ කි මේ මිස්තකු මගෆුර දිගෙන් දාවරු මස්සලේ නූ සබබකි අහ්ලුස්සුල් ජමාතුක බය මීහුන්ගේ තෙරේගස් මි ඛිලාෆ ඒ බහුරි එහෙන්නම රාජි හුවගෙන් වා ගොතකි ඛලීෆා කමුග ඉස්වගෙන් වනි උස්මානුගේ ෆානු খলিফা কামুগা আলীগে ফানা ফুরা ইসফেগেম মানি উসমানুগে ফানু খলিফা কামুগা আলীগে ফানু ಉಸ್ಮಾನುಗೆ ಫಾನುಗೆ ಮಚ್ಚಂ ಇಸ್ವೆಗೆಂ ವಾಕಮದ್ ದವಾ ಕೊಫಿ ಮೀಹಾ ಗಿನ ಇಲ್ಮೆರಿಂಗೆ ಅರಿಹುಗೆ ಏನವೆ ಸೆಹರಿ ಮಗ ಫುರದಿಫ ಹಗೀಗತು ಖಲೀಫಾ ಕಮುಗ ಎಹೆನ್ನೆನ್ನು ಮಾಯ್ಕ ಮುಗ ಮಿಸಾಲಕ ಮೀಹಕು ಮನನೆ ಅಲಿಗೆ ಫಾನು ಉಸ್ಮಾನುಗೆ ಫಾನ ಫುರ ಮಾಯ್ವಿಗೆಂ ವೆ ಏಯಿ ಮಸ್ಸಲೆ ನೋ ಏಯಿ ಅದಿ ಏಯಿ ಮಗ ಫುರದಿಗೆಂ ದಾವರು ಮಸ್ಸಲೆ ವೆಸ್ ನೋ ಏಯ್ಕಿ ಎಹೆನ್ನಮಸ್ ಎ ಮಸ್ಸಲೆಯಾಗೆ ಸಿಲ್ಮೆನ ರಾಜಿ ಕುರವ್ಯಾಫನಿ ಅಲಿಗೆ ಫಾನ ಫುರ ಉಸ್ಮಾನುಗೆ ಫಾನ ಮಾಯ್ವಿಗೆಂ ವಾಕಮ ඉදාලවනි වයින් කානතු හාදිහිල් මස්අල මස්අලතු උස්මාන් වඅලි මිමස්සල උස්මාන් ගෆානා අලි ගෆානා මෙදුග වා කමුග වඤ්ඤා එයි උසූලි මස්සලෙන් නූනේ ඒ ඛිලාෆ වා මීහා මග්ෆුර දිගෙන් දාවරුගේ උසූලි මස්සලෙන් නූනේ ඒකි ජුම්හූර් අහ්ලු සුන්න වල් ජමාතුගේ අරිහුගා ලාකින්න ලති යදලිල් ෆීහා මස්අලතුල් ඛිලාෆා එහෙන්නම වෙස් ඛිලාෆතුගේ මස්සලයාගේ මග්ෆුර දිගෙන් මිදණීමිය ඒක මානේ කි අලි ගෆාන දැන් තිබ්බෙවිතින් ඛලීෆෙන් ඛලීෆාන්ගේ මච්චන් ඛිලාෆතුගේ ඉස්වගෙන් වාකමක් බුණ ෆීයා ඒනයකී එයි මගුෆරදිගෙන් ගොස් ෆහුරි මීහකේ හිදායතුක මති හුරි මීහන් නෝනේ නයකි වදාලික සවබකී ලි අන්නහම් යුමිනූන අහ්ලු සුන්නල් ජමාතු අහ්ලු වරින් ඊමාන් වෙෆය වනි අන්නල් ඛලීෆත බාද රසූලිල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම ෆහුගා ඛලීෆායක වාන්ජිහනි අබූබකුරුගේ ෆානුකම සුම්ම උමර් දෙන් උමරුකම සුම්ම උස්මාන් දෙන් උස්මාන්ගේ ෆානුකම සුම්ම අලි දෙන් අලිගේ ෆානුකම عثمان غفانو كما ثم علي دين علي غفانو كما මේ ඛිලාෆතුගේ තර්තිබ මේ අහ්ලුස් සුන්නල් ජමාතුගේ අහ්ලු වරින් ඉත්තිෆාග වා තර්තිබෙ තර්තිබකි ඛිලාෆතුගේ අලීගේ ෆාන මීම් බේකලෙක්ගේ මච්චා ඉස්වෙජ්ජකම බුනෙජ්ජ මීහා එනේක මග්ෆුර් දිෆාවා මීහේ ومن طعن في خلافة أحد من هؤلاء فهو أضل من حمار أهله أدي مي بيبي كلونج ترين ومن طعن في خلافة أحد من هؤلاء مي بيان كورا جنديا تيم بي كلون إبهي أبو بكر غفانا عمر غفانا علي غفانا mitin bekalon kure bekalegge khalifa kama ayebu kiyafi miha dannashe fahuwa adallu min himari ahlihi ena himara kavre bodam magfur digen goswa huru mihe kena eki emi hegge ge himare kavre bodam e magfur digen goswa wa chitta ya ki yaki kon hidayaten huri ech e avre bodam hida magfur difa goswa wa mihe ke eh Abu Bakr ge fana Umar ge fana Uthman ge fana mitin be kalunge tereng be kalegge khalifa kaman aibu kiyafi miha ena himara kavura bodan ena hori magfur digen gosfae den mitanga kuringe bayan kuruna ei sabaqul lisanen ei ali ge faanu kamay ali ge faanu ge masale wiya mitanga masale mi ulani hami vidalwani تقديم علي رضي الله تعالى عنه على غيره من الخلفاء الثلاثة මන් කද්දමහු ෆිල් ඛිලාෆා ෆහුව ධාල්ලුන් බිල් ඉත්තිෆාක් විදාලවන අලීගේ ෆානු මිතින් ඛලීෆාන් කුර තින් ඛලීෆාන් ගෙතරෙන් එවස් ඛලීෆාගේ මච්ච ඛලීෆා කමුග ඉස්කොෆ්ෆි මීහා ඒන yaki hurihadan nabe kalun ittifaq begen wagotuga magfuradigen gosfawa miheke den wati anem masala man qaddamahu fil fadila maikkamuga aliga faanu maikkurun ala abi bakrin wa umar fahuwa dallun aidan abu bakurga faanuga abu bakurga faana umaruga faanuga maccan aliga faanu maikkamuga dawwa kofiya ene kiyusama magfuradigen gosfawa miheke ehen namais man qaddamahu ala usman usmanuga faanuga maccan aliga faanu maikkofi miha fala yadlil ena mago nufurdeene වයින් කාන හාදා ඛිලාෆුර් රාජිහ මී රාජිහ ගොතා ඛිලාෆ් වගෙන් වා මස්සලේක් කමුග වියස් ඒක මානකිල් මෙරින් රාජිහ කුරවෑ වනි අලි ගෆාන වර උස්මාන් ගෆාන උස්මායි වගෙන් වා කම මායි වගෙන් වා කම ඉල්මෙරින් රාජිහ කුරවෑ වනි එහෙන්නමස් උස්මාන් ගෆාන වර අලි ගෆාන මායික්කම දවා කොෆ මිහ එන මග්ෆර දිගෙන නුදේ සවබකි අහ්ලු සුන වල් ජමාතුගේ අහ්ලු වරින්ගේ අරිහුගස් බයෙන් බය බේකලුන්ගේ අරිහුගා අලි ගෆාන උස්මාන් ගෆාන වර මායි වගෙන් වේ دم يتي مكانة أهل بيت النبي صلى الله عليه وسلم عند أهل السنة والجماعة رسول الله صلى الله عليه وسلم کے أهل بيتون کے مقام أهل السنة والجماعة کے أهل ورن کے أرهوگا එබේකලුන්ගේ මකාම් ඇයි අහලු බයිත් මේ වාහකතම් මිතාංගම බයං හකිගතුගම කුරණි මේ ෂියයින්නා ඛිලාෆා ඒ ෂියයින්ගේ මවුදුව කිමි ඛලීෆා කමුගස් අලීග ෆානු ඉස්වුම් මායික් කමුගස් අලීග ෆානු ඉස්වුම් hurihave secchaki ahlu bait adi ahlu baitunna ki emihunge arihuga ei ali gefana fatimatu gefana hasanu gefana husainu gefana mi hatar be kalun ei ahlu baitaki emihunge arihuga emihunge gaatuga shiyenge gaatuga ahlu baitunna ki ei ei qur'anuga allah etan ayategga ahlu baitunge wahaka evani bayan kurawwafa الله كي القرآن وحي كروا في أهل بيت النابه هيغتون إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت අමකරොන් අල්ලාහ් සුබ්හානහු වතාලා එදි වඩි ගන්නවනි තියබෑ මීහුන්ගේ කිබෑ නජිස්කම් ෆිලාදියු මරේ එබැහි හඩි උතුරු අකීදාගේ හඩි උතුරු කමා අදි හිස්සී ගොතුම් වා නජිස් වෙස් තියබෑ මීහු කිබෙන් ෆිලාගෙන් දියු මරේ අහලල් බයිත් ඒ අහලු බයිතුගේ අහලු වෙරින්නේ රසූලුලාගේ ගේ කොළුගේ අහලු වෙරින්නේ මිතාංග ශියාමි බුණනි එයි අලීගේ ෆානා ෆාතිමතුගේ ෆානා හසනුගේ ෆානා හුසෛනුගේ ෆානා එනිමුනි ඒසා එමිහුන්ගේ ගාතුවා فأهل السنة يحبونهم ويحترمونهم ويكرمونهم لأن ذلك من احترام النبي صلى الله عليه وسلم أهل السنة والجماعة أهل ويرين أمي هندك لوبي وسوي أمي هم احترام اسكره أمي هم ماي بسكره سببكي آه، أي نبي صلى الله عليه وسلم احترام كرمك ترين هي من كمك كليفانك أهل بيتنا احترام كرمك أمي هندك لوبي ومكي وإكرامه ولأن الله ورسوله قد أمر بذلك أدي كمان الله كلام رسوله وني أمر واسكر وافي الله كي تقرأن وحي قربني قل لا أسألكم عليه أجرا إلا المودة في القربى خليفان بدال واره تمنى كلمة كاتون تمن كليفان تيبامي هم كاتون مي هداية كماتشان إبراهيم مي ತಬ್ಲೀಗುರುಮುಗ ಮಚ್ಚ ಹಿದಾಯತಗ್ ಗೋಯಾಲುಮುಗ ಮಚ್ಚ ಮಿ ಮಸಕ್ಕತುಗ ಮಚ್ಚಕ ಎವ್ವೆಸ್ ಅಜುರತ್ತಿಯ ಬ್ಯಾಮಿ ಹೊಕಿ ಬೇಕುಂತಿ ಮನ್ನ ಕಲೇಫಾನು ಎದಿ ವಡಾನು ಗನ್ನೋಮೆ ಇಲ್ಲಲ್ ಮವದ್ದತ ಫಿಲ್ ಕುರ್ಬ ಹಮೈಕನ್ ಎದೆ ಎದುಮಕಿ ಎಯಿ ತಿಮನ್ ಕಲೇಫಾನು ಗಾಯ್ತಿಮಾಗೆ ಮಿ ಹುಂದೆಕ ತಿಯ ಬ್ಯಾಮಿ ಹುನ್ ಲೋಬಿಯುಮೆ ತಿಯ ಬ್ಯಾಮಿ ಹುನ್ ಲೋಬಿಯುಮೆ ಎ ತಿಮನ್ ಕಲೇಫಾನು ತಿಯ ಬ್ಯಾಮಿ ಹೊಕಿ ಬೆಂಗೆ ಎದೆ ಕಮಕಿ ಎನೂ ಎಚ್ಚಕತ್ ತಿಮನ್ ಕಲೇಫಾನು ತಿಯ ಬ್ಯಾಮಿ ಹೊಕಿ ಬನ್ನೆ ಎದೆಮೆ කොමෙකස් අල්ලාහ එකලංග රසූලෙ වනි හිස්තකුන්න <clears throat> අමරු කුරවෑෆා එකලේෆානුගේ අහලු බයතුන් දෙකේ ලෝබියුමා දැන් අහලු සුනල් ජමාතක අහලවර මේ විදාලවනි අහලු බයිතුන්න කි එයි හුම් ආලු නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඒ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ ගායත්තිමාගේ මීහුම් අල්ලදීන හුර්රිමත අලයිහිමුස් සදකා ඒ සොදගායන් හරාම් විමීහුම් එබ්බයකි සොදගායන් හරාම් විමීහුම් එබ්බයකි වහම් ආලු අලියින් ඒ අලීග ෆානුගේ ආලුගේ මීහුන්නා ව ආලු ජාෆරින් අදි ජාෆර්ගේ ෆානුගේ ආලුගේ මීහුන්නා ව ආලු අකීලින් අදි අකීලුගේ ෆානුගේ ආලුගේ මීහුන්නා ව ආලුල් අබ්බාස් අදි අබ්බාස්ගේ ෆානුගේ ආලුගේ මීහුන්නා ව බනුල් හාරිස් බුන් අබ්දුල් මුත්තලිබ් අදි හාරිස් බුන් අබ්දුල් මුත්තලිගේ දරිකොළු දැන් ව අස්වාජු නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අදි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ රසූලාගේ හුරිහා අඹි අඹි කඹලුන්නා ව බනාතුහු අදි කරීෆානුගේ දරි දරි කඹලුන්නා මින් අහලි බයිතිහි මි හුරිහා මෙන් හිමෙනනි කරීෆානුගේ අහලු බයිතුන්ගේ තෙරෙන්නේ මිමීහුම් මුනාගත කන්නු හැම එකනේ හතර මිහුනන්නු මිහුරිහා මෙන් අබ්දුල් අබූ තාලිබ්ගේ තින් දරිකලු මේ අලීගේ ෆානා ජාෆරුගේ ෆානා අකීලුගේ ෆානා මේ තින් දරිකොළුගේ මේ තින් දරිකලුන්ගේ දරිකොළු එයි සොදගයන් හරාම් වෙගෙන් වාමීහුන් අදි හැමයි ෆදෙන් හාරිස් බුන් අබ්දුල් මුත්තලිබ්ගේ දරිකොළු වෙස් එවස් සොදගයන් හරාම් මීහුන් එමීහුන් නකි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ අහලු බයිතුන්ගේ තරන් හිමනේ මීහුන් අදි ඒගේ ඉතුරුන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ අඹියම් පිකම් බලුන්නා එකලේ ෆානුගේ දරි දරි කම් බලුම්ව සිමෙනි වඩා ගන්නවනි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ අහලු බයිතුන්ගේ තෙරෙන් අදි ખાસ සබයින්ගේ අඹියම් පිකම් බල මිමි හුන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ හොරිහා අඹියම් කම් බලුන්ගේ කාෆර් බයික්කම නිම්මා හති මිමි මිමි හුන් රාෆිදයි එහෙන්නමස් රසූල් ඒ මීහෙක්ගේ අඹි මීහා එයි එනගේ අහලු වෙරියකි හකීගතුවා සවකි ගුරුආනුගේ අල්ලාහ් වයි කරවනි වයිස් කාල මූසා ලි අහ්ලිහි ಮೂಸಾಗೆ ಫಾನು ಎಕಲಿಯಗೆ ಫಾನುಗೆ ಅಹಲುವೆರಿನ್ನ ವಿದಾಳ ವಿಹಿಂದೆ ಎತಾಂಗೆ ಮುರಾದಕಿ ಎಕಲಿಯ ಫಾನುಗೆ ಅಬಿಕಂಬಲನ್ನ ವಿದಾಳ ವಿಹಿಂದೆ ಎಯಿ ತೂರು ಫರ್ಬದ ಕ್ಯಾರಿಂ ಕಲಿಯ ಫಾನು ಎಕಲಿಯಗೆ ಫಾನ ಅಲಿಫಾನ್ ಕೊಳ ನೂರಫೆನಿ ವಡಾಗತಿ ಅಲಿಫಾನ್ ಕೊಳು ಹಾಸಿಲ್ ಕುರವಂ ವೆಂ ಕಲಿಯ ಫಾನ ವಡಾಗನ್ನವಮು ಕಲಿಯ ಫಾನುಗೆ ಅಂಬಿಕಂಬಲನ್ನ ವಿದಾಳ ವಿ ಎಬಸ್ಫುಳು ಎಯಿ ಎಕಲಿಯ ಫಾನ ಎಕ್ಕೊಂ ಎರ್ ವಡಾಗತಿ ಹೊಸ ಕಲಿಯ ಫಾನುಗೆ ಅಂಬಿ ಅಂಬಿಕಂಬಲನ್ ಹುರಿಹಾ ಮುಫಸ್ಸಿರುಂ ಹುರಿಹಾ ತಫ್ಸಿರು ಅಹಲುವೆರಿಂ ಇತ್ತಿಫಾಕು ಮಸ್ಸಲೆ ಅಹಲುವೆರಿಂಗ ಮುರಾದಕಿ ಎಕಲಿಯ ಫಾನುಗೆ ಅಂಬಿಕಂಬಲನ್ನೆ එහෙන්කම මීහාගේ අහලුවරින්ගේ තෙරෙන් එම්ම ඉස්වගෙන් වනිවසේනගේ අඹි අඹි මීහා එහෙන්කම මිමිහුන් රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලමගේ අඹි අඹි අඹි අඹි කඹලුන් අහලු බයිතුන්ගේ තෙරෙන් වනි මහරෝම් කොෆා ශියන් විදාලමනි වයුහිබ්බුන අහ්ල බයිති රසූලිල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වයතවල්ලුනහුම් වයහ්ෆදුන ෆීහිම් වසියත රසූලිල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අහ්ලු සුන්න වල් ජමාතුගේ අහ්ලු වරින් ලෝබි වෙතේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ අහ්ලු බයිතුන් දෙකේ ويتولونهم ادي اميهن اي اميهن رحمت ترنگ گتوگه اميهن بلافوني ويحفظون فيهم وصيه رسول الله صلى الله عليه وسلم ادي اميهن نابه گتوگه به اهل بيت نابه گتون رسول الله صلى الله عليه وسلم قروا وصيه پلوس اميهن مني رکا تري وفه ابه اهل سنه والجماعه اهل وري حيث قال يوم غدير خم غدير خمغ دوهغ اي رسول الله صلى الله عليه وسلم حديث القرآن فا فدان غدير خمكي اي مكة مدينة دي مدغوا ثاني وادي اي رسول الله صلى الله عليه وسلم حجة الوداع نيم وافا ودا ගන්නවමුන් එතාංග මඩකුරව්ව අස්හාබය කරන දෙවි خطبාය ඒ خطبාගේ කලේ ෆාන විදාල වෙෆවේ මිබස්හුළු උසක්කිරුකුමුල්ලාහ ෆී අහ්ලි බයිති අල්ලාහ් සුබ්හානහු වතාලා තිමන් කලේෆානුක අහලු බයිතුන් නාමෙ දුග තිය බෑ මිහුන්නම් අමරු කුරවෑෆාවා කන්තත්ත තිමන් කලේෆාන තිය බෑ මිහුන්නම් හඳාන් කොත් දෙව්වම අල්ලාහ් තිය බෑ මිහුන්නත් තිමන් කලේෆානුක අහලු බයිතුන් නාමෙ දුග අමරු කුරවෑෆාවා කන්තත්ත තිමන් කලේෆාන තිය බෑ මිහුන්නම් හඳම කොත් දෙව්වම එයි තිමන් කලේෆානුක අහලු බයිතුන් දෙක තිය බෑ මිහුන් ලෝබිවුමේ وقال أيضا للعباس عمه وقد اشتكى إليه أن بعض قريش يجفو بني هاشم فقال আদি আব্বাস মুন আব্দুল মুত্তলিবা একারি ফানুক বড় বেবে ফুলা রাসুল্লাহ সাল্লাহ আলিয়া সাল্লামা হাদিস ফুল কুরাবি বা কাদিস টাকা ইলেহি বা অদু ইলা আন্না বা অদ কুরাইশিন ইয়াজুফু বানি হাশিম এই আব্বাসকে ফানো একালি ফানা শাকওয়া দেন নেবি বাই গুরাইশ ওয়ানহাগে বাই মিহুন বানু হাশিম মিহুন নামে দুগা বে আদবি কো সুলুহ কুরাকামা এগোতা শাকওয়া দেন নেবিমা হাদিস ফুল কুরাবি ওয়াল্লাযী নাফসি বিয়াদিহি එෆරාතිග්ග අයිප්පුළු ගති මං කලේ ෆානුගේ ෆුරාන ෆලු වාෆරයි ගන් දෙව්වා විදාලවම ලා යුමිනුන හත්තා යුහිබ්බුකුම් යුහිබ්බුකුම් ලිල්ලාහි වලිකිරාබති එමිහන් කුරහම එකක් වස් ඊමාන් විකමු ගනුවේ එබහි ඊමාන්කම් ෆුරිහම විකමු ගනුවේ හත්තා යුහිබ්බුකුම් ලිල්ලා අල්ලාහට්ටකා තියබෑ මීහුන් දෙක එමිහුන් ලෝබි වෙච්ජවමත් දාන්දෙන් අදි gaittimage mihun kama viitive emihun tiyabamihun deke lobi koffumad daanden emihunge iman kam furihama vikamu ganwe rasulullah sallallahu alaihi wasallam huwa kurawwa fe hadisul kurawani sababaki emihun deke lobiun ei rasulullah sallallahu alaihi wasallam deke lobiumaki وقال adi hadis ro kuravi আদি হাদিস রকুরাবি ইন্নাল্লাহ হস্তফা বানি ইসমাইল আল্লাহ সুবহান করং আল্লাহ সুবহান হতালা বানি ইসমাইলগে দারিকোল হুব্বা ব্যাফায় এহেম দারিকোলম তাহুগে মাচ্চা বাস্তফা আমিন বানি ইসমাইল আদি ইসমাইলগে দারিকোলম বানি একানাঙ্গে হুব্বা ব্যাফায় কিনানা কিনানা গাবিলাগে মিস্তাকুম বাস্তফা মিন কিনানা কুরাইশান আদি কিনানা রাসূল আল্লাহ বানি হুব্বা ব্যাফায় কুরাইশ ওয়ান হাগে মিহুম quraish wan hage mihun واصطفى من قريش بني هاشم ادي قريش من هاگه ترن بنو هاشم گ داری کولوانی الله وافي واصطفاني من بني هاشم ادي هاشم گ داری کولون තිමන් කලේග ෆාන වනි අල්ලාහ් බාෆය මේ තර්තිබ බයන් කරේ එහෙන් කම මේ බායි වෙගෙන් වා ලිස්ට් බයන් කරේ මා එකමක තර්තිබු එකලේග ෆාන නසබ ෆුලු අදෙන් විදාල වනි අහලු සුන්නවල් ජමාතුගේ අහලු වරින් හැම ඊමාම්වා ඊමාම්වම මී රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ අහලු බයිතුන් දෙමිගෙන් ගොස් වේබයි බරද්දුරා ඒගේ තෙරෙන් වෙස් අකීදාගේ ෆුරිහම අකීදාගේ අහලු වරින් අදි ෆුරිහම සුන්නත තබාවි මීහුන් මිල්ලතුගේ මතීගා වා මීහුන් දෙකේ ලෝබිවන් ජෙහෙනි එකම කුර්ආනා සුන්නතා ඛිලාෆන් උලෆි මීහකු දෙකේ ලෝබිවා කන්නවානේ අදි ලෝබිවගෙන් වෙස්නුවානේ මිකමකි මි ආම් උසූලෙ මිතාගේ බයන් කරවි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලමගේ ආයිලාගේ මිහුන්දක ලෝබෙන් ඒ ආම් උසූලෙන් එහෙන්නම එමිහුන්ගේ තෙරෙන් මිහකු ගෝස්කොන් උල එකම ගවන්නා ඒ නදක ලෝබෙවා කන්නු ජීයන ඒ නදක ලෝබෙවා කන්නු ජීයන ඒ අල්ලාහ් සුබ්හානහු වතාලා මායි කරවි දරි කොළග තෙරේගේ බතිවි තනු බෑ මිහුන් බස් එමිහුන කියවනු බෑ මිහුන් ඒ දරි කොළ මායි විය කිය කියෑෆා අදි නුබෑ කොන් උල ෆියකා ඒ නගේ මායි කමෙන් නෙන් එවස් මායි කමෙන් misalaka mihunga ba adi bismi harus dawa kure ahlul baitun getere misalaka urdun geras gefan hasan ras gefan ena dawa kure ena ki ahlul baitun ge mihek kamang kamang ena no qur'anu ba kamenne duniye duniye ka no qur'a kanu ba kamenne ena dawa kure ahlul baitun ge mihek kama adi mihar duniye ga rasulaim me gaim mihekan huri ena kama wes ena dawa kure engo mihak wadi ahlul baitun geteren dawa kure kas ena ki qur'ana sunnata taban wa mihak kama gawanya ena deke lobi akan nujhene adi ena deke lobi nuvun ei සුන්නතා ඛිලාෆ් කම වෙස්නු අදි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ ඉර්ෂාදුන් එන බේර වෙස්නුවාන එනද කැදි ලෝබි නුයිවස් අදි එනද කැලෝබි වකන්න වස් ජිහේන හගීගතුවා ආමි මිරේ දැන් මිහිසාව කුරු කොල්ලානේ දැන් සුවාලෙන් ඔබේ සුවාල් මේ අකීදතුල් වාස්තියා මේ ෆොතම් කියන්නේ මේ ඉබ්නු තයිමියා ලියුවා ෆවා ෆොතේ ನಿಫತ್ತುಗ ಬೋಡಬ್ಬ ಹೊಸ ಕುರೈಫಾನಿ ಮಸ್ಸಲೆ ತಕಾಬೆ ಹೇಗತು ಎಮ್ಮೆ ಪ್ರಥಮ ಅಲ್ಲಾಹ್ಗೆ ಸಿಫಾ ಫುಲ ತಕಾಬೆ ಹೇಗತು ಆಮಕ ಮೀಸ್ತಕುಂ ಎ ಜಮಾನುಗ ಮಗಫುರದಿಗೆ ಗೊಸ್ಫಾವಾ ಉಸೂಲಿ ಮಸ್ಸಲೆ ತಕಾಬೆ ಹೇಗತು ನಿಫತ್ತುಗ ಬಹಸು ಕುರೈಫಾ ಎವಾನಿ ඒරුග මි ශියයින්නාම මොතසිදායන්නා ජහමියයන්නා මේ මිහුන් එම්ම කුරී ගවලුණු දවස්වර ඉබ්නු තෑමියාගේ දවස්වර කියයි ඉබ්නු තෑමියාගේ දවස්වර කියයි මේ මිහුන් එම්ම කුරී ගවලුණු දවස්වර එහෙන් වෙන් එමිහුන් නා ඛිලාෆම් මීග මෙවනි bahus kurawwa adi hama efadan er wali wari kamad dawa qurami hum wasmadu zamanen nun eiki ewa hakasadi fahum bayan qurane wali wari kamaki ko bato adi kale ibn taymiya bani khassa waki fotev vesli wafa al faraq baina awliya ar rahman wa awliya ash shaytan ei rahmanuge wali werinna shaytanage wali werinna demedugo hori faragu waki fote khassa ko liu wafa ibn taymiya kama begotun sawbaki zamanuge ekam veswani waram machan arafa wali werikam ඉබ්න තේමියාගේ දුස් වරුගා එහෙම වෙගෙන් මිෆතුගේස් බොඩක් බහස් කුරවෑ ෆෙවන් ඒ මවුලූතක කලීෆාන යොළු වි දුස් වරුගු හුරි මස්සලත මිහාර කුස්ම දෙන්නු මිහාර කුස්ම දෙන්නු මෙ මිහුන එහෙන්නමයිස් මිහාර දෙන් සිෆා සිෆා ෆුලුතා හුගා එහා ගිනෙන් නො මිහුන ඉන්කාර කුරා ඉන්කාර කුරා මිහුන එහා ගිනෙන් එහෙන්නමයි ෂියයින් රාෆිදයි මිය දුස් වරක් ගින දුනියේක ෂියයින් රාෆිදයින් මිහුන් වරක් ගින මිය දුස් දුනියේක අස්සාබේ කරුණන් හඩි උතුරෙච්චි කියාමි මුස්ලිමුන් නේ කියාගෙන දවවා කොෆා ইবনে তাইমিয়া এই হিজরাং හඳාම් වනි ඒ නුවමන කරුණ නුවමන කරුණවත් අවවන කරුණ හිසාබ්ග වේ කලෙන් එයි ඒ හිසාබ්ග වේ කලෙන් එයි එහා හිසාබ්ග වේ කලෙන් තේමියයි ඉදුරන් අවවන කරුණ හවන කරුණ ආයිවන කරුණ හිසාබ්ග වේ කල හර්රානුග වේ කල ශාම් කරාග වේ කලෙන් එයි හවන කරුණු හඳාමන හවන කරුණු සවබකි ඉබුනි ඉබුනි තයිමියාගේ දරවර ඉබුනු කයිම ඉබුනු කයිමගේ දරවර ඉබුනි කසීරවයි එය සමානුගම වේකලුන් හවන හයිබ්වන කරුණු හවන හයිබ්වන කරුණු ඒ දෙ කරුණුගේ දෙමෙදුගේ වේකලුන් ठीक है හර්රාන් කියාර රෙග්ගයි ශාම් කරාය එතාවුලු දීස් ඒ දාරිෆස් කොළ වෙජ්ජියාසුදගෙන් හරාමානේ දැන් ඒ දරි ෆස් කුලුක තිබේ නැතයි ඒ අබ්බලෑ වෙස්නුලාන මීහුන් කාෆරුන්නා එන්නු කාෆරුන්නා මුමිනුන්නා මුනාෆිකුන්නා යොරි හැම හුඟුල එන දරි කුලුක ෆහුන් මියා මීහුන් ගෙතරේක දැන් කියනගේ දරි කුලු සාෆ් කුරානි යස් මිහාර ඒ නුබුන වේනේ වනි ගෙල්ලිෆ මිහාර ආගිගතුක එහෙන දැන් බුන වේ කන්නේ තිවන්නයි කිය රසූල් අල්ලාහ් වනි මගු බන්දුස් කුරබ්බ ආගිගතුක රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ෆිරහින් දරි කලකනු දෙවි මේ බුනි බොඩ වන්දෙන්නු නුහුන්නවා এই কুরআন আল্লাহ ভাই কুরা ব্যাফানি মাকানা মুহাম্মাদুন আবা আহাদিম মির রিজালিকুম তে ব্যাম হিঙ্গে তেন বড় ফির হিনেগগে বাপ্পা কামুগা মুহাম্মদ গফান নুয়ে එංගම මග වල්له වනි බන්ද කරා ෆහුන් මිහුන් දවා කුරාන විය තිවන්න කි රසූලාගා ආයිලාගෙන තිවන්න කි රසූලාගා ආයිලාගෙන නබී කමං ඇති දවා කුරාන මකා මති වෙරීම আদি කිතම් මිහුන් දවා කුරස කරේ ෆන ෆිරහින් දරියකු හුරිනම ඈ ඔහො yaku urinama eh oho abbad ki mufti enno al sheikh abdul aziz al sheikh ei ane hayati kibar ulama ke bekale vesno nuwani etana e madina du qur'an je heti subhanallah nulafa shaytanun henge bunani ඒක ඒ මදීනා කවර මිහාර මෙ පොඩ ඉල්මරියා අබ්දුල් මහසන් අබ්බාද් എമ്മെ പൊടവിൽ മെറിയ എമ്മെങ് ഇത്തിഫാഖ് മദീനാക്ക് ഹുറി ഹെ എം വസ് ഇത്തിഫാഖ് മദീനാക്ക് ഹുറി എമ്മെ പൊടവിൽ മെറിയായി മിഹാർ അബ്ദുൽ മസൻ അബ്ബാദ് එකරිාන ඉංකාරන කර ප්‍රථම අෆ්ගානිස්තාන ජිහාද් ගසේ හග්ගු ජිහාද් කොම විදාලේ ෆොර බේකලෙන් අයි අෆ්ගානිස්තාන රෂියා කුරි හංගුරාමයක හග්ගු ජිහාද් කොම විදාලේ ෆොර ආදෙම් මිහාරේ ඩොටු මිහු එමිහුන්න කී දැන් මගුෆර දිගන් ගොස්වාවා බය දැන් ඔතියන පාටික මිහුන් ඒ එස්එස් පාටික මිහුන් එමිහුන් නබ්බස් අබ්දුල් මොහසන් අබ්බාද ඛුදු රද්දු දෙවෑ ෆවේ ඉන්තිහා දරජා ෆොතෙවස් ලියුවෑ ෆේ බයි එමිහුන් නා ඛිලාෆා දැන් එමිහුන් මදීනාගේ උලුන් ඉරකෝ එමිහුන් නකන් නොකරේ අබ්දුල් මොහසන් අබ්බාදකන් එච් එකේ වුණාක සවබකි එච් එකේ වුණකම් ෆාල වෙජ්ජා යුනිවර්සිටි ඉන්වස් කණ්ඩායලා එහෙම වෙගෙන් එමිහුන් නකන් නොකරේ එච් එකම කෝ කරේ අනේ ෂේහුගේ දාරුස්තහුගේ සවරන් එමිහුන් රද්දුතේ එවරන් එමිහුන් රද්දුතේ අද මදීනාගේ ඒර හුරි එමිහුගේ බොඩකන් හුරි මීහා බෙහෙගොතුම් විදාල වෙවනි ඒනකී කුලාහුන් දහරුන් එවන ඇද්දාමියා එම්මෙ ෆහතුන් තිමන්න කියවැදි මීහකේයි දහරුන් එවන ඇද්දාමියා එනකී ඒනදෙන් කොන්ෆිගුරන් හෙපාල කුරවේ ඒනකී කියවන් උණුගුරු මීහා දම්මීහකේ දෙන් අදි කොන් ඉල්මරින්ගේ වාහකාඩ වාහාර ඉල්මර නූමිහුගේ වාහකාඩ නාහර්ෂය කුතු විදාලෝ ඒන ඒර මදීනාගේ එෆිකුරුගේ බොඩ මීහකන් හුරි අදෙන් මිහාරවාවතකි බයෙන් මිහොන් ඉල්මරි වනිමා අවහ එච්චන්නේ ඉල්මරි විමවාන කිහිනේ මෙයා කියවෑ ගන්න මිහුන්න පුළ මෝළු බයෙන් මිහ මාලික තිබේ මිහ කියවෑ ගන්න මිහුන්න පුළ නොකියවෑ තිබේ මිහ දැන් නොකියවෑ තිබේ මිහ මොළ වෙජ්ජ කියන බානේ මිහුන් දැන් හැම එල්ලම එන්න ඕන නන වාහක දක්වා නෝ ඒ හෙන්නෙන්නේ දැන් එහෙන් හද්දවා ෆෙන්නේ එහෙද්දෙන් සාබිතවා කෙස්නේ මිහ කුරිකම කවස් ඒගොතක දැන් ඒනෙන් එකන් එගේනි මිසාල කියන බලන් ඥාත ඒගොතක බලා කන්නෙන් හුද්දයි වෙස් ෆර්දු නමාදුව දුරුග හුරි කුජ්ජකු මිසාලක ෆෑබෑගෙන් දියු ඒගොතකන් එනක බලාක ඒ එන උසුරු වෙරිවාන එකමු ඒනකන්නේ ෆාෆේ ෆාෆයිනි ඒ ෆුරානු ලෑෆි මීහාය එතා හුරි මීහාය ඒන ජිහෙලන් ජිහෙනේ කොනා මෙහර නූරුන් එබේ කලුන් හෙද්දෙවි දැන් අල්ලාහන් නිස්බත් කරුන් එබේ කලුන්ගේ මායික්කන් ඇයි මෙහර අල්ලාහ් ගුරුආන ගෝති එකලාගේ රූහ ෆුලුන්නේ ඊසාගේ ෆාන ෆුරාන එළෝ එකලාගේ රූහ ෆුලුන්නේ අල්ලාහ්ගේ රූහ ෆුලුන්නේ එහෙම ඒ අල්ලාහ්ගේ රූහ ෆුලා ඒ නිස්බත් කරවි ඒ මායික් කරව මට්ටක අල්ලාහ්ගේ ගෙෆුලේ ايما اكرم الله جمال ناقه الله سوليك فان رب جمال وتي ناقه الله الله جمال كما اي جمال كما اكم بيان كرم اغوتون اي اغوتون نور السماوات والله اه අල්ලාහ් නූරුස් සමාවාති වල් අර්ධ මසල් නූරිහි අල්ලාහ් කී උර්තකා බිමුගේ නූරේ දැන් එකලාගේ නූර් ෆුලුගේ මිසාලකි මෙහර එයි අල්ලාහගේ හිදායයි එතන් උරාද කි අල්ලාහගේ හිදායයි හිදායතුක මිසාල ජස්සාවා මෙහර රංගලේ මෙහර වාගොත කි කීර්ති කුර්ආනුන් වෙස කිතම් ජමාතුක මෙහමක් ෆරදෙන් ගොසැරි කුර්ආන් මාන කුරුමුගේ මස්සලයක වෙස මෙහර එහෙන්කම කුර්ආනක බයෙන් ආයත්තන් එබහුරි ඉම්තිහාන කට්ටකාවස් ඉංගෙජ්ජේ මුතශාබිහුව සති එනුණ සති බයෙන් ආයත්තන්ගේ පොරේ කොට ඉම්තිහාන කට්ටක ආවස් දූ කොල්ලවෑවා සාක මීහුන් වර බහුසු කුරුමුග බයෙන් මීහුන් මුළු උමුරු හේදකො ෆෙබොරි මීහුන්නා මුනාගශාකෝ මීහුන්නා රද්දු දිනමුග මිවස්සලතාවකම සාරක අල්ලාහ් රිහාතනක බොඩි ගමුමා මිකහල බයෙන් ආයත්තක එජ්ජේ ඒගොත බෑවර ආයත්තන්ගේ බොරි කීති කුර්ආනුග ඒගොත අල්ලාහ් මාකුම් අයිනමා කුන්තුම් තිබෑ මේ කොම්මෙතනක අල්ලාහ් තිබෑ මනාක බොඩි ගමුමා ගුරුවානුගේ ආයි මේ ආයත් එක මිසක බයි මිහුන් ලගයන් සූෆින් එමිහුන් ආයත් එක ඉස්තිලාල කො ගන් අල්ලාහ් රිහා තරන් හුරියා ඉච්ච කී අල්ලාහ් එමිහුන් ආයත් එක හරි ඉස්තිලාල කො බයි මිහුන කිහා බඩු ඉම්තිහාන අල්ලාහ් කරුමති කරේ බයි ඉල්ම රින්න එමිහුන් නා කරුමතිලුමා මුල උමුරු හේද කර බයි බේකරන නුනිදි ඒගේ දලීල හොදන් එකම විස්නා ෆිකුරු කුරන් මිකමුගේ රද්දු එමිහුන් නද්දේනි කිහිනෙබ්බාය එම බයෙන් ආයත් එකේ බොරේ ගොත ඉම්තිහාන කට්ටකාරස් ವಯಂಗಾ ಇತ್ತಕುಂ ಇಹುಮ್ಮಗ್ ಪುರದಿಗೆ ಗೊಸ್ವೆ ಬೋರು ಬೇವ එකලාගේ එකලාගේ ඒ නූර් ෆුළුගේ මිසාලුවේ ජස්සවනේ මසල නූරිහි කමිෂ්කාතින් ඒ නූර් ෆුළු අලිවේ උජාලාවෙගෙන් වා වර එකලාගේ හිදාය මුරාදකි අහු දැන් දක්කා ඒතිදෙන් දක්කානි එදෙන් එකේ මිහායන් ඒග අසාබුලිබේ ඒ රිබා කේ මිහාය මිහාර රිබායන් මිවනි අස්ලු මිහා ෂර්තු කොෆා ලෝණු දිනිම මිහාර ඒ එල්ලක්කරු ෆියා දේර්ගමි අමුරා දක්කාර එල්ලක්කමන් සාසස්ති මන දක්කන් ජයන ෂර්තු ෂර්තා එකුගා එන ඒගොතක් කුරීම මිහාර දෙන් එන ඒ අදා කුරීම මිසාලක එන එමුන ඉතුරත් තිවන්න දේර ඒ ෂර්තු හයිගතු ඒ කුරවැනිවස් ඉතුරත් දේරේ එනම් දේමීහා මිසාලක ඒනගේ රංගලකමුන් ඒන ඒන වෙදින් ඉහසාන්තරිකමෙත්තා එලෝණු දිනුන් හකිගතුවා ඒනතෙන් ඒනගේ ඉහසාන්තරිකමට්ටක ඒන මිසාකෙන් හස් දෙහස් රුපියා ඉතුරක් දිනුන් ඒනගේ ඉහසාන්තරිකමෙන් ඒ රිබායන් එනවා රිබායක් එකමක ඒන එදිගෙන් ඒති අතුලාකමක වඤ්ඤා ඒති වාන රිබායා දැන් ඔති මිසාලක ඒන කෝටක් දිය කෝටක් ගොස්ගෙන් දවවා කොෆියා දෙන්ජි ඒ කෝටුන් අංගාෆියා දෙන්නේ දැන් කෝටුන්ගේ නියාවසේ කරන්නේ නුබෑ කමක ಕೋಟುಂಗನಿ ಆವೆಸ ಕುರುನು ಬಾಕಮಕ ಏಕಮುಗೆ ಎಮಿಹುಮ ಸ್ವಾಫೆರಿವಾನೆ ಅದಿ ಎ ಕಾಮಿಹಾವೆ ಸ್ವಾಫೆರಿವಾನೆ ದಿಮ್ಮಿಹಾನ್ ಎತಾ ಕುನುವಾನೆ ಫಾಫೆರಿ ದಿಮ್ಮಿಹಾನ್ ನುವಾನೆ ಫಾಫೆರಿ ಎತಾ ಈಗ ආ ඒරම් මස්සල යන්නේ ඒරම් මස්සල එකම ඒන ෂරතු කොෆිතාය ෂරතුනු බෑ එහෙන්නමස් දැන් මිහාරු ගෙකුයියක් දීගෙන දැන් එලිබේ ෆෑසායි ඒන ෆෑදෑන් නගෑෆිය මස්සලෙන්නේ කියලා. ගේ මිහාර ඒති ඒදෙන් ඉස්ලාම් බැංකුව ඉන්න උසූලෙන් ඒදෙන්. ඒක ඒති බදල් වෙච්ච මුආමලා. මුආමලා බදල් වෙච්ච මිහාර. එදෙන් ඒ ගේ කුයියක් දීගෙන් ඒ ගේන් මිසාර කේන ෆෑදෑන් එනේ කි. ෆෑසෑ කුන්නු. ගේන් එන ෆෑදෑන්. එහෙම මස්සලෙ දෙන්නේ ඒතනු ඒති බදල් වෙච්ච. එකම කේනා ඒ දුන් ඒ දුන් ෆුරතම එනු බෑ. ඉතුරු ෆෑසා දෙන්නේ නෑ. ෆෑදායි දෙන මිසාලක බුනි නම දෙන් ඒන ඒගොතර රුහුණු නම ඒක දෙන් මස්සරේන එනබුනි තිමන්නන් ඒක ෆෑදායි දේශ ඒ ෆෑසා ඉතුරක් දෙරගෙන ෆෑදායි දෙරේ නබුනි දෙන් මිසාලක ගෙහෙ දිමිහා බුනි ගෙ කුයියක් දෙරේ කුයියක් දීගෙන් කලේ ඒ ෆෑදා නගාර නගාහපතන් තිමන්නක් ගියා මුරාය දෙන ඒර මස්සරේන ඒ නෑ කබ්බස් එහෙම් බුන්නම් එකම කෝ වෙනා මිසාලක බුනි ඒ ෆෑසා ෆෑසා ඉතුරු කුරාර එහෙම් වෙජ්ජේ නෑ බුනි බුනුන් ඒ ෆාෆවරි බුනුමේ දෙකවක මිසාලක ඒ ගොතක් කුයියක් දීගෙන දැන් ලිබේ ෆෑසාකොළ එනම් හලාලු වානේ අල්ලාහ් ආලම් ෆත හුන්නාන හේ රබ්බුඩා ආ එම් එම් මීහේ ආ බිහාර බෙන්කුන් එන ගානේ කුමා හුරි ෆරගකි බෙන්කුන් ලෝනුන් නැගෙනීමි රිබායෙන් එබ්බස් වෙගේ දෙකම මීහක වතුන් දරඤ්ඤ මීහකු මිනෙගී මිසාක රිබානුවා ගොත නගාෆි ඒ ෆරග වෙන්නා එහෙනම් මිසාක මීහක වතුන් බසේනා මිනෙගී රිබාවා ගොත වෙජ්ජා හමහම බෙන්කුන් එකම කේ මීහා ගතුන් එකම කේ හමහම එබ්බස් වීමයි මේ පොඩක් මස්සල මිජෙහෙනි ඒ ෂර්තු මිහාරු මිකුරි බෙන්කුන් එන ෂර්තු කොෆා කුරි බෑග ඊතර දක්කන් ජෙහෙකමා දැන් හැම මිසාල් කේ ෆෑසාදින් මීහා ඒ නවශා තුකුරි අමුරා දක්කාරු ඉතුරු බය ඉතුරු බය දක්කන් ජීහන කම ෆෑසා එහම ඒ ෂර්තු කුරි කුරුන් ඒ දෙමිහුන් එබ්බස් වගෙන් තනගාන මිහාර දෙම් මීනා එබ්බස් වී මීනා එබ්බස් වගෙන් මීනා වෙස් නැගි මීනා ස්වාෆෙරි වෙච්ච නැගි මීහා වෙස් දැන් මිසාලකන් අදියෝති මජබූරි හාලතෙක්ග එනං හුද්ද වේදාන පහරෙක්ග මජබූරි හාලතෙක්ග දැන් ඒ හාලතු එන අල්ලාහ දෙන කොට ගවානේ එහෙන් තවානේ නෑර මිසාලක එක් ගොතෙව්වස් නැතිගෙන් එනකන් නෙක් දරන්නේ දේන ඉතුරු මිහෙව්වස් ඒකොත රිබා යනුලේ ඒ حالතුගේ එන මජ්බූර් වෙගෙන් එන ෆාෆර් එනවන කමක ෂර්තු කුරි මිහ ෆාෆර් ඉවාන එන දේරක එන ඒකොත ෂර්තු කුක් ගැන නුවාන මජ්බූර් වෙගෙන් දෙ මිහාර මිසාලක මිහ කන්නේ ගිදාන ඒකොත රිබා එකුගා මිහෙක් ගැතුන් දරන්නේ ඔහො හොඳ රිබාගේ නුබෑකම ඒගේ බයන් කරපානේ මෙහා රිබාගේ තබ්බයෙව්වේ හයිද්දිහේ තබ්බයෙව්වේ ඒකතරන් එම්ම ලුයි බය කියේ දැන් රිබාගේ මන ඉතුරු කුරුම් විය ඉතුරු කුරුම ගෙතරේක හුරියාක මෙහෙරි ඉතුරු වෙ ෆේරි හද්දුන් නට්ටයන් ගොස්සා එහෙන් කමුන් ඒති ඒකෝ තබ්බයාම ෆේනි දැන් මිසාරක මජබූරි හාලිත් තව ගහරන් කන්තන් හුද්දා වේතායබ ඒ හාලිතුගේ ඒනන්නේ තී දරන්යෙන් ඉතුරු නොකොත් දේන මිහ දරණිනකම කි හුද්දා කම ශරියතු දරණිනකම හුද්දා එන්නම දරණයෙන් එනක ලිබේකන් නෙයි ඉතුරු නොකොන එවස් මියකු දෙය කන්නෙන් එනම් මජ්බූරු එතින්නා ගම් මිසාලක ඒ හාලතන් ඇස් පවරජ්ජා දෙන් ඒ හාලෙද් දෙන වටිකම් වානි අල්ලාහ් දෙන් එමි හායන් කන් එගේන ඒ හාලයි මජ්බූරු විය කිය කියා ෆමිහක මිසාලක අදිනේ ගියකස් මීහුන්ග කුරමත් චකුනුම් වියා මේති බයන් කුරම් මිජෙහනී ඒ අසාබව ගුබද් දෙව්වා ෆරාත කි අල්ලාහ් අල්ලාහ් ක වන් හනාන්න කුරවෙන එවස් කාම හ්ම් ආ ඔහු මිහාරු මි වාගොතකී බෙන්කු මි උසූලකී මි ෆහකන් ඇස් හුළුවුණු උසූල මෙයාර අස්ලු එවස් මිහෙක්ගේ ෆෑසා අනෙකෙක්ගේ රූහ මකානුල එන්වස් දෙවේන මිහක මිසාලකන් අලගඬු මිහක හවාල කුරි වදියා අමානාත ඒති ඒනේකන් එහෙම් මිහකන් නුදෙවේන අලගඬුගේ හුද්දෙන් නැති අමානාත දැන් බෙන්කු ගස් මොන්න නිහස්ලු ඒති හැම එහෙන්නම සේ නිසාම එමිහොන් ඇනි බදල කොල්ලාෆා දැන් මීහුන් රුහිගෙන් මිලානීය බැංක බැංකු මසක් එක්කුරාගොත බැංක ෆෑදාන ගාගොත මර එෆෑසන්ත බැංකන්ගේ ෆෑදාන ගනි එමිහුන්ගේ මුසාරය හුරි හැච්චෙන් හමජස්සනි ඒගේ එහෙම මෙම වාගොත කි එම්මෙන්ගේ හග්ගු එතාගේ හුන්නනි එහෙන්නමස් මීහුන් රුහිගෙන් මිලානී බැංකුම් බේනුන් ගොතෙන් යන් හෙදේ ගොත දැන් මිහාරු ඒති එයි බැංකුගේ ෆෑසාතකේ ෆදා බැංකුගේ ෆෑසාතකේ ෆදා ඒරුන් ගායගණකේ කඩේරුනි එම්මේ ෆර්දේ ඒ බැංකු යාර හුරිහාමෙ මුදාමි එලි රුහිගෙන් ඒ බෙන්කුම් බේනුම් කමෙක් කුරුමුගේ ඉක්තියාරු බෙන්කන් ලිබිගෙන් වාකම එබ්බස් වේගෙන් බෙන්කම් මි ෆෑසාලි දෙම් මිහර බෙන්කු එයි ෆෑසා තහුගේ මාලිකු එහෙම්ම එයි ඒ ෆර්දෙ ෆදා දෙම් මිහාර එම්මෙ මීහෙක්ගේ අතුන් එනගා දරඤ්ඤා බෙන්කුන් එනගා දරඤ්ඤා දරණීක ගොතුන් හම හම හම පොඩු ජමාතකන් නිස්බව්‍යකස් මිහාරු හොබෑතෝ එක මස්සලේකි මෙහර මිතාංගමි බහුසුකුරවැනි එෆාෆා රිබායා බෙහෙවතු රිබා වාන රිබාය ඒ ජමාතකුන්නේ ගියස් මිසාර කාලගොණු දරණයෙන් මිනගි තිම්මි හුන් අතුන් තිම්මි හුන් අතුන් ඒ දරණි නෙගි එක්කෝ දෙන්ගේ තිම් ෆරාතම ෂර්තු කොෆමියති ඉතුරු කුරුමා හැම රිබා එකක් වතුන් නෙගියකස් තිම්මි හුන් අතුන් නෙගියකස් රිබා දෙන් ඔති එම්මෙ ෆරගෙන් එබෑන් අදි ෆරග ඒ ෆරග කි එයි බෙන්ක ෆෑසාලා එරුගා miharu mi saving account එක වෙජ්ජා එයා ඉතුරු වෙස්මාන ඒ නැවස් ලිබෙන ෆෑදායි දැන් මිහාරු බෙන්කම් මිලණී එකම් බෙන්කුන් රිබා නගාකම් එඟි හුර එහෙම වෙජ්ජා ඒ රිබාගේ ඒ නැවස් ශාමිල් වෙවේ මිහාරු මිතාංග ශාමිල් වී එකකු එතාංග ශාමිල් වානේ දෙමි හුම් විය දෙමි හුම් තින් මිහුම් වෙජ්ජා තින් මිහුම් ජමාත වෙජ්ජා බොඩු ජමාත ආ ෆහුව රිබන් එවස් නෆායේ ඒගෙන් ඉතුරු නෆායන් ඉතිහාසල් කොෆේ මුරාද කි එජ්ජින්සුන් මුආමලාත කුරවේ ඉරුගා ඒගෙන් ඉතුරු ෆයදාන් හාසල් කොෆේ කො මෙච්ච කිරි බාය ඒ ෆයසාන් ඉතුරු ෆයසා හාසල් කොෆියා ඒ රිබා ගොදනුන් ඉතුරු ගොදන් හාසල් කොෆියා ඒ රිබා හඬලුන් ඉතුරු හඬු හාසල් කොෆියා ඒ රිබා ඒ ඒනෑන් ඒ දේතරේක දැන් යගීමවා ගොතක කන්තක්වා යකින් වාගතහ කන්තක් කුරාන ප්ලාස්ටික ප්ලාස්ටික මේසක ඕහෝ ඒ රිබාහිමනේ එච්චි සෙන්නුගේ ආ එරංගලේ වා කරංගලේ මිහාර මී දෙන ගන්නක බජේ රිබාහිමනේ එච්චි රිබාහිමනේ නිහා ඉච්චෙක් ගේ බෙන් හදිස්ක බයන් කරවෑ ඉෆරතම යොන්නනි මිදේති ෆියව අනේ රනාරිහි එයිදෙන් ෆයසා නිහර බලඤ්ඤා ඒ ෆයසා දෙගොති ගොදන් ගොදනුගේ දෙවත්තරගේ වාදේ ඊ බොඩති ගොදනක් උදි ගොදන් ඒ ශායිරා බුර්රු කිය දේති එයි දැන් කදුරු ඒ වාදේ කදුරු ලොනු දැන් අනේ eh zuari ගෝවාමුගේ භාවයිත්ත දෙන් ඊතංග බයං කරේ ෆවුරි ගෝවාමුගේ භාවයිත්ත මේ වයකුවස් නෝනාන රිබායි මේවා එක්වසු නා රිබාය මිසාරක දෙයාෆල තින්ආෆල මිහකු දින යකුනේ රිබාය හැම එකත ඩොන්කියෝ එක්වස්නේ රිබාය මේ ගෝවාමුගේ බාවිත්තක දැන් ලොනු එබැන් ඒක තරේක බයන් කොෆා දැන් අනේ රනාරිහි අහඬවන්න අනේ ගෝවාමුගේ තරේ දැන් ඒ තාංගණෙන් හඬුලෙ බයන් කොෆා එකමක් වේ දැන් කියාස් කොෆා යා කදුරු දැන් වාගේ ගෝවාමුගේ බායතෆිය දැන් කදුරු කදුරුගේ සොන්නාන රිබා කදුරුගේ බාවෙත්තන් එබයි දැන් මේ වය කුරි බායන්නේ කදුරු ෆියව බද මි කාලෙච්චි ගෙවස් මස්සෙන්නේ මේසු ගාඩි ඒ කාලෙච්චි අංගොටි කොම්පියුටර් ඒ චිසකු දැන් රිබා ඒ ලොනේ කොන් කා බේනම් කරා ලොනෝ හම හිකිලොනු හිකිලොනොයි ෆුල්ලොනු හිකිලොනු වාගේ කිමිහම් කෙක්කොමක් බෑනු කරා හිකිලොනු ඔහො ලොනුගේ වානේ හැම කිලෝ එක කිලෝ එකෙන් එහෙන් නොනේ වික්කෑලාව ඒක අගු අගක් ගන්නන් ජේ දේශ දේච්ච බදල් කොෆිය ඉතුරු කොෆි ෆරාත කී ඉතුරු කොෆි මින්වර කී රිපා <coughs> දැන් දේශ දේච්ච මිහාර බයික් ගවමතහුගා ව්‍යාපාරි උසූලු හින්දේ එච්චිසන් එච්චි බදල් කරමු මිසාලක සෞදින් තියෝ දිනීම අනෙක් කොළොංගෝදන් ඒ මස්සලෙන් නොය දේති ජෙන්ජින් සුතෆාත වෙෆතායෝ ආයිල්වර විදාලවනේ ෆෑසා මිතෆාත ෆෑසා වෙසෙයි දෙජින්සකේ ඒ දෙජින්සකේ යකුරි බාන්න වන්නා ආදෙන් රිබායන් නුන් ඒ කියෙන් එහෙන්නමස් මිසාලක සරකාරමහි ගානුන කඩාලා ෆවෙජ්ජේ ගානුනත් තබාවන් ජෙන එකං කමුගා ඛිලාෆෙජ්ජියා ඒ ෆාෆය ෆාෆය කවානේ hayab bayan ko faini mibuni e gowamuga baawittahu gataran den anedde chalagen are ranarihi ඕ මිහාර එකංකමකේ බයන ලක්වාමි කවායදෙක්ගේ දරු හිඟා කන්තත්තක් කමුග වාතීවේ එයත් ජීහෙන මිහ තබාවා එකන්තත්තක තබා නෝමකී එයි වලිය මුරන්නු කියමන්තරමුගේ තිරේගේ බෑදාන මහර එමිහුන කියමන්තරි වාංජේන දීනි ගොතුන් ඛිලාෆුනවා කොම්මෙ කමෙග්ග එමිහුන තබාවම කි වාජිබ කුරවෑෆාක වඋලිල් අම්රි මින්කුම් ඔය බොඩ අනකෙතිවානි ඒ තන්තනුගේ වෙරින් දැන් ඒගේ ලිස්ට් එක දැන් ඉල්මරින් වෙස් දාන තන්කොල දරා බොඩ තින්න කියාවස් වෙරින් තන්තනුගේ වෙරින් ඒ මිහුන්ගේ අමරක් කියමන්තරි වාංජේන දීනා ඛිලාෆනවා කොම්ම කමෙක්ක එහම එයි එමිහුන් කඩාලා ෆවා ගවා ඉතින් ඒ මස්ලාහතට ටකයි ගවා ඉතක් කඩේලි ෆමිවනි සබ කියකන් එමිහුන් දූ කොල්ලාෆියා විසි බොස්සුන් ලෑගෙන් දාන වර එක කොනකන් අනියා වෙරිවේ මිහුන්ගේ මජ්බූරි නාජයිස් ෆෑදානගය කන්ත කුරාන මිහුන් හගීකතුක එයි හැම මිහුන් මජ්බූර වෙගෙන් තයිබ්බස් වෙගෙන් මිගන්නේ වෙන්නේ මජ්බූරු මජ්බූරිගේ නාජයිස් ෆෑදානගනි ඒ ගොතකස් ගවායතු කඩේලි ෆොරජේ ගවායතු තබාවන් ජීන එෆද ගවායතු අල්ලාහ්ගේ රිස්කෙන් හොයන්නවානේ කොහොම මීහුණ රිස්කු දාති කුරවවා ඉන්න අල්ලාහ යබ්සුතු රිස්ක ලිමන් යෂා ව යක්දිර අල්ලාහ් කලංගේ ඉරාද කරව මීහක රිස්කු තනස් කොද්දව ඉරාද කරව මීහක දාති කුරවවා අල්ලාහ්ගේ රිස්කෙන් හොයන්නවානේ රිස්කු දාති කුරවවා ෆානේ මීයා ඔහො හො ඒ මිහාරු එක හලකන්තහුගේ අල්ලාහ් ඒ දාති කුරවුන් එයි මිසාල දාති කුරවුන් එයි මීහුන් තකවා නම නම රිස්කු ඔහේනේ rizq ohe mehar allah kamakan irada kurawafia e kamakan allah vai kurawani kunwar mer kanduga mastavu man e wagutun an tan ufedigen dana kadotere ko me viha kasnu jihe kinen harmannan engeni kadotere ga allah e chiu faddawa gote hame kani e nizam ta engeni dem misake iturwe ha bævar ufedigen e da go itta kinen mihakan geni kanduga hagi gai Hamekana ibistahun ibista frotami havisna rafiya hitan aran subhanallah e hori habawar e, e, e chitak khaya dana ki habawar e bistan e du kollar e chitak khaya stane tabbawar adi ege misarakat dari ufedigen daruge e chitak ves kalane as bodo ehen anen as den kina salame vachita bodwan e kinenge wani e mihaku visna afiya nasikudu sumakad dana ege mehar e allahge khazana e nu e hu hennuane e එයන් හොයන්නවා දැන් ඔති එක නංග රිසු තනවස් කොද්දෙම තනවස් කොද්දෙම නිහ තක්වාර වීම තක්වාර වීම ඕ මිහාර එයිදෝ බයෙක්ගේ ෆෑදායක් ටකා මිසාලක ඒ මුජිතමවගේ ෆෑදායක බලය මුජිතමවගේ ෆෑදාය ඒ මිසාලකන් ඒ අනේ ටූරිසම් ඒ රාජ්‍ය ඉක්තසෝතගෙන් මේ බොඩු හිස්සයි එමෙ බොඩු හිස්සයි ඒගමි සාලකන් හුරිහා රජ්‍යතුන්ගස් එබ්බාරලුම් දේංජේනාගේ කතවා එයා සවකි දිවි රාජ්‍යම් මෙවන්න ඉක්තසෝද මෙවන්න ඒගෙන් පොඩු බෑ සර්කාර්ග මේ හුරිහා මුහස්සෆුන්ග මුසාර්ත මෙහම ජසනේ කොහචකෝ එච්චින් එහම ජෙහෙකෙන් එදානේ එහෙම මි වාගොතකි එමිහුම් මිසාරකින් ඒ ටූරිස්ටුන් යන්නේ මෙහුන දක්කාල මට්ටකා මෙහුම් කණ්ඩුගේ එමිහුම් හිමායික ෆොන්න හිස්සා එමිහුන්න යොන්න හිස්සා එමිහුන්න බේනුම් කවායිදෙන් හෙදේ ඒ අල්ලාහ් කරසුගේ එමිහුම් බන්දු කුරුමෙන් නෝ ඒ එජේ misaraka erwa sama sarhad tan himaye kon e sarhad to gawaita ka ganun tan hedun uge bar ikhtiyar sultan alli bigen ve ingejje mehar echa balan ena hada qawaid ei kon kahala qawaid to eti shar'i evs hukumaka khilaf veto khilaf nu wanya eti masalen ne eti evs maslahat attaka ena gawaita khanda elena sultan mi aya permi aya ශිරුකම් වන්නානේච්චි ඒවා මා යුමිනු අක්සරහුම් බිල්ලාහි ඉල්ලා හුම් මුෂ්රිකුන් මිස්තම ගතන ගින මිහුන් අල්ලාහන් ඊමානෙන් වතේ අල්ලාහ ශරීහ කුරා හාලුක මෙනුවි ඒක එලිස්ටු ගම හොඳ අරුබුබියතුක ශරීහ කුරාන එහෙම් පුරණ හේගතුක ජාහිලුන් නේ දැන් ජාහිලුකම් බොඩවගෙන් ගොස්තා ඒක හලෙච්චේ පුණා නියස් එ මිහුන් රිසු ගොනිස් බෙක් කුරාන නියස් කම් වෙරනේ මිහුන කොන් කමෙක් කොද්දේ අල්ලාහගේ රිසු ගොරස් වහදීස් කුරාවනි ලා යජුරු හිරුස හරීසින් දහිවති මීහෙක්ගේ දහිවතිකමකන් ඒ දමයෙන් නුගන වේනේ engejje allah gari su kina kam veriya kadama gane dama gane dana enen allah gari rizuku dama gane vene nama ena hunnane me bodu mussandi mi hege gotuga emme gina rizuku heni enage geya kaaku ena enage echen hemmiyaka du kollan enen nuli efata tagwara kunete enage atuga ingete kors ena nukave sanaka kaddeva roge mi hege horuta duniyega nei ena nukave hemmiyaka deena එමිහාගියන් එම්ම කින රිසුකු ඔහේනි එහෙන් උන්නම එනං අල්ලාහ්ගේ රිසුකු එනක කම්බෙරි කමුන් දමයා ගන්න වේනේ නම එනක ගියන් එම්ම පොඩක් රිසුකු ඔහෙන් ජේනි එෆදේ බස් මන්සරෙන් නුෆෙනේ එම මීහෙග්ගේ අදි කම්බෙරි කමකුන් අල්ලාහ්ගේ රිසුකෙ දමයන් නු ගන්න වේනේ එයි අල්ලාහ් මිහක දෙව්වාෆාවා බාරෙන් නුන් එයි කීයේ එබ්වස් මිහක එෆද කන්ත කුරාමි හුන් ඒවා බොඩ තිෆාෆතන් ඒ කුරානි බොඩ තිෆාෆත ඒනගේ මිල්කක් කියනවානි තරිය ඒනකන් එන්වස්න ගේන අදි ඒගෙන් බස් ෆෑදන් ඒනකන් එකන් හාසෙන් නොස්කුර වෙන ඒගෙන් වා ෆෑදන් මෙන්න අල්ලාහ කොත් දෙවාන ඒ හොය ෆද බස්තන් ඒ බේකාර බස්තන් ඒ බේකාර එදන් කාහුගා බෝල කුරානියස් දුනියක කකගා බෝලස් නොකුරාන ඒ කායිනාතුගම වා එච්චි මිහා කිනම් මිල් කුරාන අයින් අන්න ෆෝරා හිසාව කුරියච්චි ඒයි muslimunne kiyagen mu'minunne kiyagen tibegen shari hukurun ei muradaki ಕುಫರು ಹ್ಞೂ ಹ್ಞೂ ಏಕೆ ಹುನ್ನಾನ ಮಿಲ್ಲತುಂ ಬೇರುವ ಕುಫರು ಏಕಂ ಮೀಹಾನನಿ ಮೂಮಿನಗೆ ಗೊತ್ತುಗ ದೆ ಮೀಹುನ ಫೆನ್ನಾನ ಮೂಮಿನಗೆ ಗೊತ್ತುಗ ಮೂಮಿನ ಕೇನ ಎಬುನಾನಿ ನಮಾದ್ ವಸ್ಕುರೆ ಏಕಮ ಕೊ ಅಲ್ಲಾಹ್ ಶರೀಕ್ ವಸಬ ಏಕಮ ಶರೀಕ್ ಕೊಫಿ ಆಯೋತಿಲ ಇನ್ ಅಶ್ರಕ್ತ ಲ ಯಹಬತನ್ನ ಅಮಲು sharihu ko fiyahuriha amale batil wegen dane शिरह कुरा हालु गए दावा को रहता है होती अल्लाह कुरान का मुनाफिक ना भी है तो वमिन नाज मन यकूलु आमन्ना बिल्लाह व बिल यौमिल आखिर व मा हुम बिमुमिन मिस्तम कहते रहेंगे बाबे बुना मी हुंदुन ति वन्न के अल्लाह रा आखिरत दोह ईमान वे गंती मी अल्लाह कुरान है तो आदि मोमिन न नून है मी हुन की एमा मोमिनुम के गोतु का मा युमिनु अक्सर हुम बिल्लाह इल्ला हुम मुशरिकुन मुशरिकुन का हालु का तिबे के मैंने बाय गिना मी हूं अल्लाह में ईमान नो ए शरीय कुरे गिना मी हूं ए आई बड़ा बयान बस कुरवेनी රුබූබියතුග ශරීහ කරවේ ශරීහ කරම රුබූබියතුග ඒ මූමිනුන්ගේ තෙරෙන් ගින මීහුන් ශිරුගේ තෙර වදෙවනේ රුබූබියතුගේ තෙරේ රුබූබියතු අල්ලාහ්ගේ රුබූබියතු ශිරුහ කරු අනං ආදු අල්ලාහ් කරන වල්ලදීන ආමනු අල්ලදීන ආමනු වලම් යල්බිසු ඊමානහුම් බිදුල්මින් උලායික ලහුමුල් අම්න වහුම් මුහ්තතුන් අල්ලදීන ආමනු ඊමාන් වේ අදි එමිහුගේ ඊමාන් කන් ශිරුකා මස්හුනි නුකුරිමීහුන් එන්නු කුරිමීහුන් මිතාංග කී කේ බයන් කරවන්නේ ඊමාම්ව ඊමාකන් එහෙම එබෙන්ගේ තයිතබ්බයකු තිබි ඊමාකන් ශිරුකා මස්සුනි කොග්ගෙන්නේ එමෙග අල්ලාහ් වේ කුරබන ඊමාකන් ශිරුකා මස්සුනි නොකුරමීහුන් එමීහුන්නට එවනේ ගියාම දොහග අසාබුන් අමාංකං අදි දුනියේක හිදායිල්ලිබිකම් වාබය කි එමීහුන්නේ එම ඒක ඉදි කොලයි කොබ සිරු කමස්සුන් කුරිම නකි හිදායිල්ලිබිකම් වාබය නූනේ අදි ගියාම දොහග අල්ලාහගේ අසාබුන් වස් දින්නවානේ බය නූනේ ඒ කියේ ay baraka ilava allah subhanahu wa taala ebekalunge umuruga ya ebekalunge wagutu tahuga baraka ilava imam an-nawawi wasfada ekalifan salis ting harukanne ga wahare wada gati kamak umranu gule warange bohri failiu ba